සාකච්ඡාව එලෙසින් ආරම්භ වන්නේ. අද ප්‍රතිවේක්ෂා වැඩසටහනට සිදු කළා වූ ආරාධනෙන් සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දුරන්තලාව ධම්මගිරිය ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හම්තුරුනේ. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 8 වන සතියයි දැන් ක්‍රියාත්මක වන්නේ. අද 8 වන සතියේ සිවවන දවස. අද දවසට නියමිත සාකච්ඡාව මෙලෙසින් අද දවසේ සුපුරුදු ලෙසින් ඔබ වෙනුවෙන් බෞද්ධ ආරෝප වාහිනියත් බෞද්ධ ගුවන් විදුලියත් මෙලෙසින් ගෙනෙන්නේ. සදහවතුනේ අපි සෑමතම මෙත් වැඩි යුතුයි. ඉතින් මේ මෙත් වැඩීම තුළ අපේ ජීවිතය මොනතරම්නම් සුබවාදී වෙනවද? ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් මේ සතිය තුළ අපි කතා කරන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳව. ඉතින් මේ වන විටත් ඔබ බෞද්ධ රූප වාහිනිය බෞද්ධ ගුවන්විදුලිය ශ්‍රවණය කරන ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා මෛත්‍රී භාවනාව සිදු කළ යුතු ආකාරය සිදු කරන්නේ කොහොමද? ඒන් සිදුවන ආනිශංස මොනවාද? ඒ පිළිබඳව ඔබට පැන නගින ගැටලු පිළිබඳවයි අද දවසේදී මේ සාකච්ඡාවෙන් අපි කතා බහට ලක් කරන්නේ. ප්‍රථමයෙන්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නට කැමති අපේ ස්වාමින් වහන්සේ ඊයේ දවසේදී වැඩම කළ ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කළ ආඝාත පටිවිණය ඒ සූත්‍රයේ ඉතිරි කොටස සාකච්ඡා කරන්නට ඔබ වහන්සේ පුළුවන් නම් හොඳයි කියලා මම කරුණිකව ඉල්ලනවා. ඊළඟ සරණයි හැමදිනාටම ඊයේ දවසේ වැඩම කරපු ස්වාමින් වහන්සේ ආඝාත පටිවිණය සූත්‍රයේ මුල් කොටස කරුණු කීපයක් සාකච්ඡා කරා. එහෙමයි. මම හිතන්නේ මට ඒ වෙලාවේ හැඟුණා අපි නොහිතුවත් අපේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනින් සිද්ධ වෙන තවත් සේවයක් සිද්ධ වුණාදෝ කියලා. කම් යම් ගම් වල ඉන්න අපේ පොඩි ස්වාමීන් වහන්සේලාගේ තියෙන දක්ෂතාවය කොච්චරද කියලා. අපිට මේ අදහසක් ඇති වුණා පැහැදිලිවම උන්වහන්සේලාට සමාජයට යමක් කරන්න දොරටුවක් විවර කරන්න හේතුවක් වෙයි කියලා මම හිතනවා මේ මේ ධර්ම සාකච්ඡාව ඒ බවත් මතක් කරමින් ඕනෑම කෙනෙක්ගේ ඕනෑම තත්ත්වයක් යට තත්ත්වයක් යටතේ ඕනෑම කෙනෙක් කෙරෙහි ගැටීමක් ඇතිව කරගෙන වාසය කිරීමටයි ආඝාත පටිවිණය සූත්‍රයේ කාරණා තුනක් කතා කරා. ඒ කියන්නේ සමහර උනාසේ හරි අපූර්වට මතක් කරා ඒක අර හක්කේ බුදුරස් බොක්කේ දඩමස් කියලා කියන පිරිස් ගැන කොහොමද මෛත්‍රිය උපදවන්නේ කියලා එතකොට අපි හැම වෙලෙම බලලා තියෙන එතන මේ බොක්කේ තියෙන දඩමස් ගැන එතකොට බලන්න කියන්නේ අවධානය යොමු කරන්න තියෙන්නේ හක්කේ තියෙන බුදුරස් ගැන තියෙනවනේ නේද ඒ ගැන ඒ කියන්නේ අවධානය යොමු කළ යුතු තැනට අවධානය යොමු කරන්න ඕන කියන එකයි ඒක තේරුම. ඒකට උදාහරණයක් විදිහට ඒ සූත්‍රයේ තියෙන්නේ පින්ඩපා මේ පාංශකූල සීවරයක් හොයාගෙන යන වික්ෂුන් වහන්සේ නමක් පාංශකූල දුස්සයක් හොයාගෙන යන රෙද්දක් හොයාගෙන යන මේ පොළොවට යට වෙලා තියෙන දිරපුර දිකැලක ජරාව ගෑවිලා තියෙන දිකැලකේ අනිත් හරිය අයින් කරලා හොඳ කැලල ගන්නවා. අන්න ඒ වගේ අපි පුරුදු කරන්න ඕනේ හොඳම දකින්න මිනිස්සුන්ගේ වෙන මොකටවත් නෙවෙයි උන්වහන්සේක මම ආයෙ මතක් කරනවා උන්වහන්සේ හරිම ලස්සනට එක්කුවා මෙහෙම බොහොම මනරම් බොහොම රමණීයයි කියලා කිව්වා මේක මේ සූත්‍ර ධර්මය ගැන මේ පුරුදු පුහුණු කරන්න ඕන දෙයක්. එතනදී අපේ හිත දූෂණය නොවෙන්නයි මේක කරන්නේ. කෙනෙක් හිතයි ඇයි වැරද්ද කතා කරනවා කියලා මේක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් අපේ හිත දූෂණය වෙනවා. නරක පැත්ත දැක්කහම අරයාගේ නරක දැකලා අපි මොකටද දූෂණය වෙන්නේ? අපිට පුළුවන් නම් දූෂණය නොවි යාගේ නරක ගැන කතා කරන්න ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අපිව දූෂණය නොවෙන්න නම් යාගේ හොඳ දකින්න ඕන කියන එක. දෙවෙනි එක තමයි අර මෙයාගේ වැඩ ඔක්කොම හොඳයි අපි කියන්නේ කට හොඳ නැති මිනිස්සු කියලා. මෙයා කට තමයි හොඳ නැති කියලා. ඒ කියන්නේ ක්‍රියාකාරකම් හොඳයි වචන හොඳ නැහැ. එයා දිහා බලන්න කියලා කිව්වේ විලකට යනවා අපි හොඳටම පිපාසා වෙලාවක තියෙනවා මේ පොඩි වතුර වලක් නැත්නම් පොඩි පොකුණක් කියලා මේක දියසෙල් වලින් පිරීලා. එතකොට දැන් දියසෙල් වලින් පිරීලා තියෙද්දී වතුර පිපාසාව අයින් කරන දීසෙල් ටික අයින් කරලා බොන්න ඕනේ. අන්න ඒ වගේ එයාගේ වචන එයාගේ ක්‍රියා හොඳයි වචන හොඳ නැහැ. එතකොට ක්‍රියාව දිහා බලලා ක්‍රියාව දිහා විතරක් අවධානය යොමු කරන්න කියලා. ඊට දෙකම හොඳ නැත්තම් මොකද්ද කරන්නේ කියන එකයි ඊළඟ ප්‍රශ්නේ ආවේ. ඒ දෙන්නට නම් සාකච්ඡා කරා. එතනදී අර හරක් කුරේක තියෙන වතුර චුට්ටක් තියෙන හොඳට පිපාසා මිනිස්සෙක් යනකොට හරක් කුරේක එරිලා තියෙන හරක් කුරේකින්ද හැදිච්ච වලක පිරිසිදු වතුර චුට්ටක් තියෙනවා. දැන් මේක අතින් ගන්න එකද බොර වෙනවා. මොකද කරන්නේ? ඇත්තටම අපි විපාසයි නම් මොනවා කරයිද? හරකෙක් වගේම අපි දන ගහගෙන අර වතුර චුට්ට හරි බොනවා. අන්න ඒ වගේ මෙයාගේ දැන් උන්වහන්සේ තෙන්දිත් මතක් කරා මම ඒක උන්වහන්සේ වචනෙම කියන්න දැන් අපි නොහිතන දෙයක්. ගමක අරක්කු බොන කෙනෙක් ඉන්නවා, අරක් විදිහට දඟලන කෙනෙක් ඉන්නවා, කෑකෝ ගහන කෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම ඒ වගේ පුද්ගලයෙක් කඩුම ගානේ මලගයක් වෙච්ච වෙලාවක ගිහලා නොමිලේ මේ බොහොම සේවයක් විදිහට ගිහලා මිනිවල හරි කපලා දෙනවා. පොඩි තරක් හරි ප්‍රසාදයක් උපදින හාමුදුරනමකට ගෞරව කරන ස්වභාවයක් තියෙනවා. ඒ තැන හරි දිහා බලලා පුංචි ප්‍රසාදයක් හරි උපදවාගෙන ගැටීම් ඇති කරගන්න එපා හිතේ. හොඳම දකින්න කියන එකයි මේ කියන්නේ. ඒකට ඉතිරි දෙකයි අපිට කතා කරන්න බැරි වුණේ. ඉතිරි දෙක ගැන මම කෙටියෙන් ඒක කෙටියෙන් කියන්නම්. මේ කට්ටියට පුළුවන් දැන් මේ සූත්‍රය පිළිබඳ කරුණු හොයාගන්න. මේ මොකක්වත් නැති ප්‍රසාදයක්වත් උපදින්නේ නැති කෙනෙක්. එහෙමයි නේද? ඒ කියන්නේ ආය නෙවෙයි කිසිම මට නම් කිසිම ප්‍රසාදයක් මෙයා කරේ උපදින්න බෑ කියලා අපි ගැටෙනවා ඒවත් එක. ඒ කියන්නේ මාත්‍රයක්වත් නැහැ. හොඳක් කියන නාමයක් නැහැ. ඒ නරක පිරිත් නරක කාය කර්ම නරක වාක් කර්ම සිතුවිලිත් නරකයි කිසිම හොඳක් කරනව පේන්නේ නැහැ. ලෝකෙට පිළිකාවක්. අන්න ඒ වගේ කෙනෙක් ගැන හිතන්න ඕන විදිහ. මෙන්න මේ වගේ සිතුවිලි එන්න ඕන කියලා කියන්නේ පාරක එනවා අපි අඳුරන්නේ නැති කෙනෙක් ලොකු බෑග් මල උස්සගෙන එනවා හරි වෙහෙස පාටයි ගොඩක් අසනීප වෙලා එහෙමයි. එයා වැටෙන්න යන්නේ දැන්. වතුර ටිකක් නැතුව වැටෙන්න යන්නේ. මම හොයනවාද මෙයාගේ වගතුග? නෑ. මම දන්නවා තව චුට්ටකින් මෙයා වැටලා මැරෙනවා කියලා. දැන් මේ වතුර චුට්ටක්වත් මෙයාට දුන්නේ නැත්තම් මෙයා වැටලා එන මම මෙයාගේ කුලමල හොයන්නෙත් නෑ මෙයාගේ ගතිගුණ හොයන්නෙත් නෑ මොකක්වත් නෑ මේ වැටිලා මැරෙන්න යන මනුස්සයර වතුර ටිකක් දෙන එක අපේ යුතුයකමක්. අන්න ඒ වගේ හිතන්න කියනවා. මේ පුද්ගලයා අරිට වැඩිය බහනක තත්ත්වයක ඉන්නේ. මෙයා අනිවාර්යයෙන්ම දන්නවා මම මේ තියෙන තත්ත්වයකට මෙයා අපාය යනවා. හරි මෙයා තිරසනෙක් කියලා උපදිනවා. හරි? එතකොට ඊට මොහොතකට පෙර මට යම්කිසි මේ මේ අමාරු වැටිච්ච කෙනෙක්. අන්න එහෙම කිහිතලා කර්මානුරූපව මෙයාට සිද්ධ වෙන්න තියෙන ඉදිරි ව්‍යසනය මෙච්චර ලොකු ව්‍යසනයක් මෙයා දැන් මොන විදිහට දැඟලුවත් මේ වගේ වෙනවා කියලා අනුකම්පාවක් පදවා ගන්න කියලා කියනවා. ඒක තමයි හරියම වටින්නේ. ඊළඟට ඊළඟ කාරණාව මේකේ තියෙන්නේ සියලු දේ හොඳ කෙනා. සියලු දෙනා දේ හොඳ කෙනා කෙරෙහි දක්වන්නේ කොහොමද දන්නවද මේ සූත්‍රේ? ඉතා පිපාසිතව කෙනෙකුට හරියට පොකුණක් හම්බුණා වගේ කොහොමද මනරම් වටපිටක් තියෙන මනරම් පරිසරයක් තියෙන සීතල වතුර සුදු පාට වතුර පිරිසිදු වතුර තියෙන සීතල දැන් හොඳට විපාසාවෙන් ඉන්න කෙනෙකුට සීතල වතුර තියෙන සුදු පාට වතුර තියෙන ලස්සන පරිසරයක් තියෙන ලොකු පොකුණක් හම්බුණා කියන්නේ දැන් යා මොනවා කරේද වතුර දීලා නාලා නේද? වෙහෙස නිවාගෙන ගහ කැට වෙලා ඉඳලා එයාට අවශ්‍ය සියලු දේ සිද්ධ කරගන්නවා. අන්න එතකොට දැන් මෙතන පොඩ්ඩක් මහේස්මතු කරන කාරණාවක් තියෙනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සු ඉන්නේ පිපාසාවෙන්. පුදුම පිපාසාවකින් අපිත් ඉන්නේ පිපාසාවෙන්. හිතලා බලන්න මොන පිපාසාවද? යහපත් ක්‍රියා, යහපත් වචන, යහපත් සිතුවිලි දැන් ලැබෙයි, දැන් ලැබෙයි, දැන් ලැබෙයි කියලා විපස්සනා ගෙදරින් අයගෙන් අනේ යහපත් ක්‍රියා කවද ලැබෙයිද? අනේ යහපත් වචන කවද ලැබෙයිද? නේද? දැන් ලංකාවේ ඉන්න අපි නේද? අපි ඉන්නේ ලොකු පිපාසාවකින් යහපත් නායකයෝ කවද ලැබෙයිද? නේද? කවදා යහපත් විදිහට හිතන, යහපත් විදිහට කතා කරන, යහපත් සිතුවිලි තියෙන මහත්මා ගතිගුණ තියෙන නායකයෝ කවද ලැබෙයිද කියලා පිපාසාවෙන් ඉන්නවා නම් තරහෙන් ඉන්නවා නම් එකක් එක්ක. හරිද? එතකොට අන්න ඒ වගේ පිපාසාවකින් අපි ඉන්නේ සාමාන්‍ය ජීවිතේ. එහෙම. අපිට පුළුවන් නම් මේ වගේ පිපාසිත මිනිස්සු ඉන්න තැන පොකුණක් වෙන්න. තේරෙනවද මම කියන එක? නේද? මගේ ජීවිතේට කොච්චර වාසනාවක්ද කොච්චර වටිනාකමක්ද ඒක. එහෙනම් මම දෙන පණිවිඩය තමයි හැමෝම කල්පනා කරන්න පොකුණක් වෙන්න. කොන්දේසි විරහිතව නේද? පොකුණ කවදාකවත් කොන්දේසි දැම්මේ නැහැ. ඔහේ කාලා ඔහේ ඔහේ කවුද ඔහේ කින්ද මන්ද මොකක්වත් නැහැ. කොන්දේසි විරහිතව තමන් යහපත් ක්‍රියා අපේ සමහර යහපත් ක්‍රියා යහපත් ක්‍රියා හමු වේ. අපේ සමහරට යහපත් වචන යහපත් වචන හමු වේ. යහපත් වචන කතා කරන කෙනා හම්බුනම අපිත් යහපත් වචන කතා කරනවා. හරි ඒ කොන්දේසි සහිතයි. අපේ හොඳ ගති වුණ වලට කොන්දේසි තියෙනවා. කොන්දේසි විරහිතව පොකුණක් වෙන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ ඔන්න ඒ පිපාසිත මිනිසුන්ට නේද ඒ පොකුණෙන් ඇම්බීලා නාලා විවේකීව ඉන්න පුළුවන් තෝතැන්න. බුද්ධ ශාසනයේ සිවණ පිරිස කියන්නේ ඒ වගේ පොකුණු වෙන්න ඕනේ. හරි. ඒකින්ද මම පොකුණක් වගේ ජීවත් වෙනවා කියලා අදිස්ථානයක් ගන්නද ඒක තමන්ගේ ජීවිතයටත් හොඳයි, අනුන්ගේ ජීවිතයටත් හොඳයි. මට පුදුම වටිනාකමක් නේද? මං ගහක් ගලක් වගේ ඉන්නේ නැතුව පොකුණක් වගේ වෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම හිතන්න මේ ලෝකේ මිනිස්සු කායික හොඳ දේවල් නැතිකමින් පිපාසාවෙන් ඉන්නවා වාචසික හොඳ දේවල් නැතිකමින් පිපාසාවෙන් ඉන්නවා මානසික හොඳ දේවල් නැතිකමේ පිපාසාවෙන් මිනිස්සු පීඩිතව ඉන්නවා ඒ මිනිස්සුන්ට මම පොකුණක් වෙනවා කියලා. පුළුවන් නම් ඔක්කොම හරි. එහෙමයි. යහපත් දේ යහපත් අයුරින් යහපත් ලෙසට ඔබේ ජීවිතයට ළඟා කරගෙන බෞද්ධ රූප වාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන තුලින් ඔබේ ජීවිතයේ නිවැරදි මාර්ගයකට ගමන් කරවන්නටයි අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නේ. සදහතුනේ මවක් තම එකම පුතා තමන්ගේ හැක් වගේ ආරක්ෂා කරනවා. ඉතින් මේ වගේ තමයි මේ අපේ මෛත්‍රී සිත අපි සියලු දෙනාටම පැතිරිය යුතුයි. ඉතින් මේ මෛත්‍රී සිතින් අපි කළ කියන දේවල් සෑම දෙයක්ම නිවැරදි ආකාරයෙන්ම සිදු කළ යුතුයි. අද දවසේ මෛත්‍රිය පිළිබඳව මෛත්‍රී භාවනාව පිළිබඳව ඔබට පැන නගින ගැටලුයි අපි මෙලෙසින් සාකච්ඡා කරන්නේ. අද ප්‍රතිදේශා වැඩසටහනේ ධර්ම කතිකාවතර දායකත්වයෙන් කටයුතු කරන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන සදැහැති පිණිස පිරිසක්. ඉතින් ඒ අයටත් අපි පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති පුද කරමින් ඊළඟ පැනේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නට කැමැති මෛත්‍රිය වර්ධනය කරනකොට අපි අන් අය වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව ඒ අයට බලපානවාද? එසේ වෙන්නේ නැත්නම් මෛත්‍රී භාවනාව සිදු කිරීමෙන් ප්‍රයෝජනයක් නැද්ද? අපේ හඳුනන්නේ මේ පිළිබඳව ඔබ වහන්සේ මොන වගේ ප්‍රතිකරකින්ද දකින්නේ? මේක දැන් මේ වෙනකොට ඒ වුණාට තේරුම් අරන් තිබිය යුතුයි කියලා මම හිතනවා. මේ වෙනකොට තේරුම් අරන් ඇති අපි ඊයේ පෙරේද කරපු සාකච්ඡාත් එක්ක ඇත්තටම අපි අන් අය නිරෝගී වෙන්න ඕනේ අන් අය සුවපත් වෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනාවක් කරනවා මෛත්‍රී භාවනාවෙන්. ඇත්තට මේක වෙනවද? හොඳ ප්‍රශ්නයක් මේක. නමුත් දැන් විසඳලා තියෙන්න ඕනේ. ඇත්තටම මේක වෙනවද? කියන ප්‍රශ්නේ. නේද? එහෙම සිතක සිත වෙන සිතුවිලි අන් අයට ඍජුව බලපානවා නම් ඒ හිතන විදිහටම වෙනවා නම් පසුගිය කාලවල ධර්ම ත්‍ස්වාදී නායකයෝ ලොකු විශ්න කරා මේ රටේ. අපි ඔක්කොටම එකතු වෙලා වෛරී චේතනා ඇති කරගෙන මැරේවා කැඩේවා කියලා හිතුවනම් ඒ මනුස්සයා කැලලක්වත් ඉතුරු නොවෙන්නේ නේද? නමුත් ඒ කියන්නේ ස්වභාව විශ්ලේෂණයකින් ඒක සිද්ධ වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් අපේ සිතුවිලි ඇති වූ පමණින් සිතුවිල්ලක් ඇති වූ ගමන් අනිත් පැයට මේක වෙන්නේ වෙනවම කියලා ගන්න බෑ. නමුත් යම් කිසි බලපෑමක් නෑම කියන්න බෑ. අපි ගෙදර අය කුටුම්බ මෛත්‍රියක් තියෙනකොට අපේ අපේ කායික වාචසික ක්‍රියා තුලින්ම ඒක සිද්ධ වෙනවා. මම බොහොම කැමතියි මේ නොපෙනෙන දේ ගැන අමුතු මේ අදෘශ්‍යමානව සිද්ධ වෙන දේවල් ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. නේද? ඒ කියන්නේ දැන් දැන් ඔය තියෙනවා දැන් මේ කාලේ වෙනකොට හරි ගැටලු තියෙනවා මේ බොහෝ දෙනෙක් විශේෂත්වය භාවිතයෙන් ලෙඩ හොඳ කරනවා මේ අතින් කිරණ පිට වෙනවා කියනවා හරි විකාර වගේක් තියෙනවා මොකද මම හිතනවා ප්‍රදේශවල අපි සයනස මේ මේ ප්‍රශ්නේ වියත් වෙලා තියෙනවා. වියත් වෙලා යනවා. හරිද? ඉතින් මේ මේවා හුඟක් වෙලාවට මේ සමහර ලෙඩ මම කියන්නේ 100ක් අපි මේක අපිට අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේක බුදුහාමුදුර නොකරපු වැඩක්. එහෙමයි. හරිද? මේවා හරහා තියෙන ව්‍යාපාර ස්වභාවයන් හොඳට පේන්න තියෙනවා. හුඟක් වෙලාවට මානසික වශයෙන් රෝගී වෙලා ඉන්න අයට විශ්වාසයක් ඇති වෙනකොට මට හොඳ වුණා කියලා ඒ වයින් යම්කිසි ආකාරයක මේ යමක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඉතින් මේවා කොයිතරම් දුරට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනද කියන ප්‍රශ්නේ තියෙනවා. කොහොම නමුත් කමක් නැහැ. අපි ඒ පිළිබඳව වෙනමම සාකච්ඡාවක් කරන්න මේවා පරිශ්‍රණ මට්ටමින් කළ යුතු දේවල් ඒවා අපිට ආධාර නැහැ අපි ධර්මය ගැන කතා කරනකොට මේකත් මම කිව්වේ මේ වගේ පැතිකඩවලට ගිය යන අයට සිද්ධ වෙන හානිය තමන්ට තමන් ගැන අමුතු අදහසක් වෙනවා මම මේ වගේ මහා අපංකමක් කරන්න පුළුවන් මම මේ ලෝකේ යම්කිසි ගැලවුම්කාරයෙක් යම්කිසි ආකාරයක කියන්නේ මාන්නයට ලොකු හේතුවක් වෙනවා ඒක හේතු වෙන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් මේ ඔක්කොමත් එක මෛත්‍රිය වර්ධනය කරන කෙනෙකුට පළවෙනියෙන් ලැබෙන ලාභය තමයි තමන්ගේ හිත දූෂණය නොවීම. තමන්ගේ සිත දූෂණය නොවීම. ඒ කියන්නේ මා මේ සිද්ධ වීමෙන් කෙරෙන මම මේක මම කෙටියෙන් ඊටම කෙටියෙන් කියන්නම් තරහ ගිය ගමන් අපි කරන්නේ කෙනෙක්ව සිද්ධ කරන එක. එහෙම. ඒ තරහ ඒ අපි රිද්දන්නේ අපිට තරහ අපේ තරහ නැති කරගන්න. රිද්දවන්න ක්‍රම දෙකයි එකක් සිත එකක් කය. හරි. සිත රිද්දවන්න බයිනවා කය රිද්දවන්න ගහනවා. හරි. ඒතර තරහ ගිය ගමන් අපිට ওই දෙකම කරගන්න බැරි වෙනකොට අපේ හිතේ හැම වෙලෙම ප්‍රාර්ථනාවක් තියෙනවා. එක්ක සිත රිදේවා එක්ක කය රිදේවා කියලා. ඒ වචන දෙකෙන් නෙමෙයි තියෙන්නේ අත් කැඩේවා කකුල් කැඩේවා ඕවා තියෙනවා. මොකද මේ ඒවා තියෙනවා ඒවා තියෙනවා නෑ කියන්න බෑ. ඒක මම ඊයේත් මතක් කරා මේ කවුරු හරි අපිට ඒක තරහ ඉන්න කෙනෙක්ගේ අතක් කැඩුනොත් කකුලක් කැඩුනොත් ආරංචි වුණොත් ගොඩක් තරහින් ඉන්න කෙනෙක්ගේ අපි කියනවා අපිට හිතෙනවා හොඳ වැඩේ. එකක් නෙවෙයි දෙකම කැඩෙන්නයි සිද්ධ වෙන්නේ. ඔහොම වෙලා මදි කියලා කියනවා. ඔහොම වෙලා මදි කියලා කියනවා. අන්න හරියටම හරියම වෙලා මදි කියලා කියනවා. එහෙනම් අපේ ප්‍රාර්ථනාව තියෙනවා. එතකොට ඒ ප්‍රාර්ථනාවට ප්‍රතිවිරුද්ධ ප්‍රාර්ථනාවක් තමයි මේ මෛත්‍රී භාවනාවේ තියෙන්නේ. සියලු ලෝක සත්‍යය කෙරෙහි කායික දුක් ඇති නොවේවා, මානසික දුක් ඇති නොවේවා තමයි අර දුක් පීඩා නැත්ෙක් වෙත්වා සූපත්ව සිතත් එක්ක. ඒක ප්‍රබල කරගෙන තියාගන්නවා කියන්නේ මගේ හිත දුෂණය වෙන්නේ මගේ හිත තරහ ඇති වෙන්නේ නැහැ. තරහ මොකද තරහට ක්‍රියාත්මක වෙන්න තියෙන එකනේ. ඒක ඒක කෙරෙන ඊට වැඩිය අර දුක් ප්‍රාර්ථනා කරන්නේ නැති හින්දා ඒ තරහෙන් මාව පිච්චෙන්න තරහ කියන එකත් එක්ක අනිවාර්යයෙන්ම දැවිලි, තැවිලි, පිච්චිලි සහිත සිතුවිලි තමයි තරහත් එක්ක එන්නේ. ඒ වගේ වේදනාවක් එන්නේ. දුක් වේදනාවක් තියෙන්නේ. තමන්ට තමයි මේ ලාභය තියෙන්නේ. ඒක නේද ප්‍රයෝජනයක් නැහැ කියලා දැන් ඔගේ අහනවා ප්‍රයෝජනයක් නැද්ද කියලා. එහෙම. මේ අපි ප්‍රාර්ථනා කරන මම කතා කරන අහලාගේ ලෙඩ සොඳ වේවා කියලා. ඉතින් හොඳ වුන්නේ නැහැ. එහෙනම් ප්‍රයෝජනයක් නැද්ද? නෑ මේක ලෙඩ හොඳ කරන භාවනාව නෙවෙයි කියලා මම කියන්න හදන්නේ. ඒත් සුවපත් කරන භාවනාව නෙවෙයි මේක. මේක තමන් සුවපත් කරන භාවනාව. පළවෙනි දේ තමන්ගේ පැත්තට. එහෙනම් අපි ස්වාමීන් වහන්සේ උපන් සතුන්ටද ඒ වගේම උපතක් බලාපොරොත්තු වෙමින් සිටින සතුන්ටද අපි මෙත් වැඩිය යුතුයි මෛත්‍රී කළ යුතුයි. එයයි අප මහා ලෝතර මාමයන්ී තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. අපේ හැඳුරුනේ මීළඟ ප්‍රශ්නයක් වහන්සේගෙන් දැනගන්නට කැමති. අපි යම් ස්ථානයක සේවය කරනවා වෙන්නට පුළුවන්. ඉතින් මේ සේවය කරන ස්ථානයේ අපිට යම් කිසි කරදර කරන පුද්ගලයන් ඉන්නවා. ඕනතරම් ඉන්නවා ඕනෑම ආයතනයක එහෙම ඉන්නවා. ඉතින් ආයතනයක් විදිහට නෙමෙයි යම්කිසි මිතුරන් දෙදෙනෙකු අතර හෝ කරදර කරන පුද්ගලයෙක්ට අපි මෛත්‍රී කළොත් ඒ පුද්ගලයා අපි නිවටයෙකු වෙයි සිතනවා. ඉතින් එතකොට මේක කොහොමද මේ පැතිකඩ අපි වෙනස් කරගන්නේ? ඔව් ඒ කියන්නේ කරදර කරන කෙනාට මෛත්‍රී නොකළ යුතුයි කියන එකද ඔය අහලා තියෙන්නේ මේ කවුරු හරි කෙනෙක් නේද? දැන් අපි මෛත්‍රී කරන්න මෛත්‍රී කරන්න එයාව අපි අපිව පින්නේ විදිරක් කරනවා. ඕ නැත්තම් එයා අපිව තව තවත් තව තවත් ග්‍රහණයට ලක් කරනවා. එහෙම අවස්ථා මේ සමාජයේ දුලබද සුලබද සුලබයි. නේද? සුලබයි ඒක. මේ නොමිනිසුන් කියලා කියන්නේ ඒකයි. නේද? මම ඊතරේදත් අපෙන් අහනවා මේ රටේ පවතින තත්ත්වය පිළිබඳව මොකක්ද අදහස කියලා. ඉතින් අපි අපිට කතා කළ යුතු වෙන නීතිමය පැත්ත නෙවෙයි නීතිඥයෝ නෙවෙයි. එහෙමයි. <coughs> හරිද නීතිමය පැත්ත ගැන හොයන්න අපිට උනන්දුවකුත් නැහැ. නමුත් අපිට කතා කළ යුතු දෙයක් තියෙනවා. නීති උල්ලංඝනය කිරීම හරි හොඳයි ඒක අතකින්. මොනවට වැඩියද කියලා මම කියන්න හදන්නේ. නීති උල්ලංඝනය කරාට කමක් නැහැ කවුරු මහත්මයා. ඊළඟ එක්කෙනා නීතියක් හින්දා ඒක දැන් කවුරු හරි කෙනෙක් නීතියක් උල්ලංඝනය කරොත් ඊළඟ එක්කෙනා ඒ වැරද්දම කරන්න බයයි. ඒ කියන්නකෝ. ඒ නීතිය තියෙනවා. කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ නීතිය තියෙනවා. එහෙනම් කවුරුහරි නීතිය උල්ලංඝනය කරපුවාම ඊළඟ එක්කෙනාට ඒකට පෙළඹෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් අඩුයි. මොකද ඊළඟ සැරේ මෙයාට පස්සේ හැරි දඬුවම් ලැබෙනවා කියලා. නමුත් මනුෂ්‍යත්වය උල්ලංඝනය කරොත් මනුෂ්‍යත්වය උල්ලංඝනය කරොත් කියන්නේ මනුෂ්‍යත්වය නැති වැඩ කරගුත් මිනිස්සු ඊළඟ කෙනා ඒක කරන්න පෙළඹෙනවා. තේරෙනවද? එහෙනම් මානුෂික විරෝධී වැඩ කරොත් කවුරු හරි කෙනෙක්. ඒක මානුෂික නැත්තම් කරන වැඩ මානුෂික නැත්තම් ඊළඟ පිරිසත් අමානුෂික විදිහට වැඩ කරන්න පිළිවෙලවද නැද්ද? එහෙනම් මේ දැන් කාලයක් තිස්සේ මේ සිද්ධ වෙගෙන යන වැඩ පිළිවෙලවල් යටතේ තියෙන්නේ මානසිකත්වයේ උල්ලංඝනය කිරීම. දිගින් දිගට. ඒකද මේක බෝ වෙන රෝගයක් වගේ. ඉදිරි කාලේ මහා ව්‍යසන බලාපොරොත්තු වෙන්න වෙයි. හරි බය නැතුව නීති කඩන්න, බය නැතුව උල්ලංඝනය කිරීම කරන්න නේද? අමානුෂික ක්‍රියාවන් සිද්ධ කරලා සද නැතුව ඉන්න. හරි අපි කියන්නේ කැත වැඩ කියලා. වත්මන් සමාජයේත් ඒ දේ ඒ කරෙන්න ඒකෙන්ම සිද්ධ වෙන්න තියෙනවා. ඒකට අපි යහපත් මිනිස්සුන්ට තියෙන ගැටලුව මම කියන්න හදන්නේ. දැන් උදාහරණයකට දේශපාලන ශාස්ත්‍රයම ගත්තොත් අපිට හොඳට පේනවා යහපත් මිනිස්සු ඉක්මනට අයින් වෙනවා කියන්නේ. එහෙමයි. යහපත් මිනිස්සුන්ට මේ රටේ දේශපාලන ගැන කතා කරන්නවත් හිතෙන්නේ නැහැ. එහෙමයි. හරිද? ඒකෙන්ම ඒකම තමයි මේ අයහපත් ආර්ථිකයෙන් ලොකුම ප්‍රයෝජනය. යහපත් මිනිස්සු පැත්තටලා ඉන්නනේ මේක අප්‍රසන්නයිනේ. අර මේ දවස්වල ප්‍රසිද්ධ උපමාවක් තියෙන අර ඇගේ අසුචිකාගත් උරා වගේ කියන්නේ. එතකොට මේ මේ සත අසුචි ගාගෙන ආවම ආ සිංහ කතරලා ඉන්නවා සද්දසාර ගැටෙනවා කියලා. හරිද? ඒ වගේ තමයි මේ දේශපාලන තුල හුඟක් කලාවට තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ කතාවක් තමයි අතනක් තියෙන්නේ. මට තේරෙන හැටියට තේරෙන හැටියට මේ පීඩිත ප්‍රශ්නයක් මේ අහන්නේ. අපි මෛත්‍රී කරන්න කරන්න කරන්න කරන්න මේ මිනිස්සු අපිට හරියට කතා කරනවා. මම මොකද කරන්නේ? හරි. මං කියන්නේ දඬුවම් දිය හැකිනම් දඬුවම් දෙන්න ඕනේ. වචනයෙන් දඬුවම් දිය හැකි නම් කියන්නේ බනින්න අවශ්‍ය නම් බනින්න ඕනේ. එහෙමයි. දැනිය යුතු තැන බනින්න ඕනේ. ගැසිය යුතු තැන ගසන්න ඕනේ. දැන් කට්ටිය කියයි මොකක්ද මේ හාමුදුරුවෝ මේ කියන්න හදන කතාව මේ මෛත්‍රිය ගැන කතා කරලා ගහන්න කියනවා කියලා. එහෙමයි. මං කිය දඬුවම කියලා. දඬුවම තේරුම් ගන්න ඕනේ. හැබැයි මේ දඬුවම දෙන්න ඕනේ මම ලස්සන කතාවක් කියන්නම්. ඉස්සර අපේ විදුහල්පතිවරු අපිට දඬුවම් දුන්නා ඉස්සර. දනු දුර්ලභව ඇති කීප දෙනෙක් ඉතර විදුහල්පතිවරු හරි ගුරුවරයෙක් හරි අපිට දඬුවම් දුන්නේ කොහොමද? පන්තියට ඇවිල්ලා එක යනවා වැරද්ද කරපු ළමයා අතින් අල්ලගෙන. නේද? මෙහෙ එනවා යන්න. සම්සි මේ වැරද්ද කරා නේද කියලා. ඊළා ඔෆිස් එකේ අයිනකින් ඉඳවනවා. ඉඳවලා මොකද කරේ? එයා එයාගේ වැඩ. නේද? මේසේ උඩට වෙලා වැඩ. දැන් ඉතින් බලාගෙන ඉඳ එක්ක මං දන ගහගෙන එක්ක <laughs> එක්ක බිම ඉඳගෙන දැන් ඉඳෝනේ. පැයක් විතර ඉඳෝනේ. හරිද? ඉන්නේ කිසි ගාන නෑ ටෙලිෆෝන් මේ පණිවිඩ එනවා ඒවට කතා කරනවා එනේ නැත් කතා කරන දැන් ඉන්නවද ගානක් කරන ඒක තමයි පළවෙනි දඬුවම දුන්නේ හරි ඊට පස්සේ ඔක්කොම ඉවරලා හිමින්තරේ මෙහාට එනවා කියලා නැගිටලා කබඩි කුර තිබ්බ වේවැල හිමින්තරේ අරගෙන හරිද ගෙන්නලා අත අල්ලගෙන මේ ඇඟිල්ලෙන් අල්ලගෙන නේද ඔය පැත්තට ඇදගෙන තමයි මේ පාර ගහන්නේ ඒ ගහනකොට අපි අහකට ගන්නවා අහකට ගත්තොත් නෙමෙයි තරහ නම් ගියා දැක්කේ නෑ මන්න නේද නමුත් අන්තිමට සමහර වෙලාවට එහෙම පාරක් දෙකක් ගහලා ඇත්තට කඳුළු පුරවගෙන මේ විදුහල්පතිවරු මේ නැත්නම් ගුරුවරු මේ ඇත්තට කඳුළු පුරව ගන්න මේ ළමයට ගහලා. එහෙමයි. ඒ දඬුව මේ. එතන මං අහනවා මෛත්‍රිය නැද්ද? එතන මෛත්‍රිය නැද්ද? එතන මෛත්‍රිය තියෙන මොකද්ද මෛත්‍රිය? හදා ගන්න ඕනේ කියන එක. යහපත් සර්විස් පරිවර්තනය කරගන්න. මේ ළමයාගේ මානසිකත්වයට හොඳින් කතා කරලා හරියන්නේ නැහැ. මෙයාව පාලනය කරන්න නම් මෙයාට දඬුවමක් දිය යුතුව තියෙනවා. <coughs> මෙයාට දඬුවමක් දිය යුතුව තියෙනවා. එහෙනම් ඒ සඳහායි දනුව අපේ ගුරුවරු කරුණාවෙන් මෛත්‍රියෙන් දනුවන් දුන්නා. අන්න ඒක තමයි නිවට නොවෙනවා කියන්නේ ඒකයි. ඔන්න ඔය අපි හොඳට දැනගන්න ඕනේ. තමන් දූෂණය වුණොත් අපිට තරහ ගියොත් මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ලබන සම්පූර්ණ පන්නරේ ඒක. හරිද? මම දඬුවම් දිය යුතු තැන ළමයෙකුට දඬුවම් දෙන්න ඕනේ. බණින තැන බණින්න ඕනේ. හැබැයි යට හිනාවක් තියෙන්න ඕනේ. පේන හිනාවක් නෙවෙයි හැබැයි. දැනගෙන සිහියෙන් මෙයාට හයියෙන් කතා කරොත් තමයි මෙයා හැදෙන්නේ මේ වෙලාවේ කියලා ඇතුළ පුපුරන්නේ නැතුව ඇතුළ ඇතුළ දරුණු වෙන්නේ නැතුව ඒ දඬුවම දෙන්න තරම් අපිට ශක්තියක් තියෙන්න ඕනේ. ඒකට පුහුණුවක් තියෙන්න ඕනේ. ඒක අපූර්ව වැඩපිළිවෙලක්. දැන් මෛත්‍රිය කියන්නේ චේතනාවක්. චේතනාවේ වටින්නේ ක්‍රියාව නෙවෙයි. ඒකට සිද්ධ වෙන ක්‍රියාව තියෙනවා නම් ඒ ක්‍රියාව ඇතුලේ තියෙන චේතනාව වෙනස් වෙන්න පුළුවන්. හැම බයින කෙනෙක්ම හැම ගහන කෙනෙක්ම දේශයෙන්ම බලිනවා දේශයෙන්ම ගහනවා කියලා කියන්න බෑ. මේකට හරි අපූර්ව උදාහරණයක් තියෙනවා. බලුපැටියෙක් આવොත් දැන් මෙතෙන්ට අපි අපි දෙන්න එක්කෙනෙක් අඳුරන බලුපැටියෙක් આવොත් මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහනවා, නටනවා, දඟනවා. ඈත එනකොට අපි කියනවාද අනේ බලුපැටිය අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ යන්න යන්න යන්න ඔයා මෙතනින් යන්න කියලා කිව්වොත් එයා තව ළඟට එනවා. එහෙමයි. ඒකට අපි එයාව පාලනය කරන්න එයාට හයියෙන් කතා කරන්න වෙනවා. ඒ එයාගේ මානසිකත්වය. එහෙමද? අන්න ඒ වගේ තමයි අපි ඉදිරියේ ඉන්න කෙනාගේ මානසිකත්වය හරියටම දැකලා අපි ආ ඉදිරියේ නිවට නොවි. හැබැයි ඉතා අවංකව ඉතා සත්‍යවාදීව තමන්ගේ හිතෙන් අහලා බලන්න ඕනේ මම මේක කරන්නේ තරහින්ද කියලා. එහෙනම් යම් පාලනයකට යමෙක්ව නතුකරන්න වචනයෙන් බැරි නම් හොඳින් බැරි නම් නරකින් කියන එක නෙමෙයි කියන්නේ නරක හොඳින් බැරි නම් යම් තද බල ක්‍රියාත්මක භාවයකට යන්න වෙනවා නැත්නම් අපිට ලොකු ගැටලුවක් එනවා ඒක කරන්නේ තමන්ගේ හිත තරහින් දූෂණය කරගන්න නැතුව එතකොට හරි. සදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට ඔබටත් ඔබගේ පැන නගින ගැටලු යොමු කරන්නට පුළුවන්. ඔබ කල යුත්තේ නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ මාධ්‍යාලය බෞද්ධ රූප වාහිනිය ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 ලිපිණයට ඔබේ ප්‍රශ්න යොමු කරන්නට පුළුවන්. නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ මාධ්‍යාලය ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණයට ඔබට යොමු කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඊටමත් නොදුර දිනකදී සමාජ ජාල වෙබ් අඩවිය හරහා ඒ වගේම ඊමේල් ලිපිනයක් හරහා ඔබට ඔබගේ ප්‍රශ්න යොමු කරන්නට හැකියාව ලබා දෙන්නට අපි සූදානම්ින් සිටින්නේ. ඉතින් ඒ පිළිබඳවත් ඔබට සිහිපත් කළ යුතුයි. ඊළඟ පැනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ විම සම්මත කැමැති මෛත්‍රී භාවනාව සිදු කිරීමේදී බොහෝ අරමුණු මෙනෙහි කරන බැවින් සිත එකඟ කර ගැනීම සිදු කර හැකිද? ඔව් බොහෝ අරමුණු බොහෝ පැතිකඩවලට අපේ හිත විසිරෙනවා එක එක එක අරමුණු මේ විසිරීම සිද්ධ කරන්නේ මේක හරියට අර පිරමීඩ් එකක් වගේ ඉදලක් වගේ කියමුකෝ ඒ කියන්නේ ඉස්සෙල්ලාම විසිරිච්ච සිතුවිලි වලින් තමයි එක එක එක එක එක එක එක එක ආකාරයේ අරමුණු අරගෙන ඒ අරමුණු වල මෛත්‍රිය හදන්නේ මේකෙදි සිතේ මූල ධර්මයක් තියෙනවා මම හැමදාම මම හිතන අසුභ භාවනාව කියන වෙලාවෙත් කියලා දුන්නා ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ අපිට කවුරුහරි පිරිසක් පිළිබඳව අදහසක් ඇති කරගන්න හදනවා අපි යම් කිසි පිරිසක් පිළිබඳව. ඉතින් ගිහලා එකිනෙක එක කතා කරනවා. එකිනෙක එක කතා එයා හරි හොඳයි. දැන් මට සිතුවිල්ලක් එනවා මෙයා හරි හොඳ කෙනෙක් කියලා. දෙවෙනි එක්කෙනත් එක්ක කතා කරනවා. දෙවෙනි එක්කෙනත් හරි හොඳයි. දැන් මට අදහසක් එනවා සිතුවිල්ලක් එනවා දෙවෙනියා හරි හොඳයි කියලා. ඒ දෙක උනාට පස්සේ මට කරන්න දෙයක් නැහැ. දැන් මෙයා හොඳයි කියලා මට තීරණයක් ආවා මෙයාත් හොඳයි කියලා තීරණයක් ආවා ඒ දෙක උනාට ඒ දෙක මම වෙන වෙනම ගවේෂණය කරාට පස්සේ මට කරන්න දෙයක් නැහැ. මගේ හිතම ඔය දෙක එකතු කරලා දෙනවද නැද්ද මට? එකතු කරන්න මේ හිතට කියලා දෙන්න දෙයක් නැහැ. නේද? මොකද කරන්නේ? මගේ මානසිකාරයේ මට පණිවිඩයක් දැන් යනවා. දෙන්නම දෙන්නම හොඳයි කියලා එක සිතුවිල්ල. ඒ සිතුවිලි දෙකක් නෙවෙයි. තුන්වෙනිත් එකක් මම කතා කරනවා. එයත් හොඳයි. දැන් මට එයා හොඳයි කියලා සිතුවිල්ලක් එනවා. ඒත් එක්කම නිකන් පෙරපස නොවිම වාගේ. නේද? පොඩ්ඩක් හරි පහුවෙලා තමයි තුන් දෙනාම හොඳයි කියලා එකසිත ඉලක්ක වෙනවා. නේද? ඔය විදිහට මම 25ක එක කතා කරනවා. 25ම හොඳයි. අන්තිමට මට එන්නේ ඒ ඒ අවස්ථාවල 25 ගැන වෙන වෙන සිතුවිලි ආවට මට අන්තිමට සිතුවිල්ලක් වෙනවා මොකද්ද? 25ම හොඳයි කියලා එක සිතුවිල්ලක් එනවා. හරි? දැන් වැඩේ තේරෙන්න ඕනේ. මොකද වෙන්නේ කියලා. අපි බොහෝ අරමුණු අරගෙන අසුබය කරපු වෙලාවේ නේද? එක එක එක එක ඉන්ද්‍රියන් පිළිබඳව අපි පිළිකුලයි පිළිකුලයි කියලා මෙහෙ කරා ඔක්කොම පිළිකුලයි කියලා එක හැඟීමක් ආවා. ඔය විදිහට දැන් ඉස්සෙල්ලා අපි කවිද මහත්මයා කිව්වා මේ අම්මෙක් තමගේ දරුවෙක් කෙරෙහි තියෙන හැඟීම. බුදුරජාණන්සේ කර්ණීයමේ සූත්‍රයේ මේක තා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අම්මෙක් තමගේ දරුවෙක් කෙරෙහි තියෙන හැඟීම මුළු ලෝකෙ කෙරෙහිම පතරන්න කියලා. එහෙනම් ටික ටික ටික ටික මේක පතුරවන්න පුළුවන් දෙයිද දැන් තේරෙන්න ඕනේ. හරිද අපි හිතමුකෝ අර දැන් මම ඔන්න මගේ දරුවා කෙරෙහි දැන් මට මෛත්‍රිය තියෙනවා. හරි. මම මේක එයාට කරදර වෙනවා වගේම එහා පැත්තේ ගෙදර ළමයාටත් එකම විදිය තමයි මෙයාගේ තියෙන චින්තනයත් එකයි මෙයාටත් ගැහුවොත් දෙනවා බැන්නොත් දෙනවා ඒක නොවිය යුත්තක් කියලා දැන් ඔන්න දෙන්නටම පුළුවන් වෙලා මට. එක්කෙනෙක් ගැන මෛත්‍රිය තිබ්බම මට තමන්ගේ දරුවා කෙරෙහි තව එක්කෙනෙක් ගැන එහෙනම් මට මෛත්‍රිය ඇති වුණා. නේද? දැන් මොකද වෙන්නේ? දෙන්න ගැනම එක මෛත්‍රියක් ඇති වෙන ස්වභාවයකට අපි හිතපත් වෙනවද නැද්ද මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට? හ්ම් මේ විදිහට මෛත්‍රිය හඳුනාගත්ත කෙනා ඊට පස්සේ තමන්ගේ පෞලි පෞලි සියලු දෙනාම ගත්තා. හරි. එහෙනම් එහා පැත්තේ ගෙදර ඉන්න පෞලි සියලු දෙනාම ගැන යම් මෙනෙහි කිරීමක් කරොත්. හ්ම්. ඒ කියන්නේ මේ ඔක්කොම එකයි. ඔකොටෝම කායික පීඩා, මානසික පීඩා ඔකොටෝම පීඩාවක් කියලා අරගෙන එහෙම කරොත් ඔන්න දැන් මෙයාගේ හිත දැන් හොඳට තේරෙනවද? එහා ගෙදර දැන් පස් දෙනෙක් හිටියා කියන්නකෝ. අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවා කියන්නකෝ. දැන් මම මේ පස් දෙනා පස් දෙනා ගැන මෙනෙහි කරොත් එහා පැත්තේ ගෙදරයි අපේ ගෙදරයි දෙකටම දැම්මට එක සිතක් උපදිනවා. ඔක්කොම ගැන නිකන් මිත්‍රත්වයක් අනේ මේ කටියට කායික පීඩාවක් නම් වෙන්න එපා. මේ කිසි කෙනෙකුට මානසික පීඩාවක් වෙන්න එපා කියලා අතුලාන්ත හැඟීමක් උපදිනවා. ඒක වෙනවමද නැද්ද? දැන් මම පෞල් ඒකකයකටනේ මේ මෛත්‍රී භාවනාව වැඩිද දැන් එහා පැත්තේ ගෙදරට. හිතන්න බලන්න දැන් මං ඊට එහායින් තියෙන ගෙදර ඔක්කොම වෙනම ගන්න ඕනද නැත්නම් මේ පවුලම ගන්න පුළුවන් දැන් ඒක. අපේ හිතේ තියෙනවනේ එහෙම හරි ලස්සනට මේක වර්ධනය වෙන පැතිරෙන ස්වභාවයක් අපේ හිතේ. මේ පවුල එක එකකයක් විදිහට අපේ මෛත්‍රිය වැඩුණා නම් ඊළඟට එනවා ඒක ඒකකයක් විදිහටම තව පවුලක් ගන්න හැකියි. දැන් ඒකතකොට මට පුළුවන් දැන් මේ පවුල් දෙකම ගැන සහ මගේ ගෙදර පවුලේ ඔක්කොම ගැන එක සිතකින් මෛත්‍රී සිතක් හදාගන්න. හරිද? එහෙම කරගෙන ගියොත් අපේ ගම ගැන මට පුළුවන් වෙනවද නැද්ද? නේද? මට ඒ දිසා අනුදිසා වශයෙන් පතරනවා කියන්නේ මේ වගේ වැඩක්. හරි? එතකොට මේක නිකන් මේ අපි මුකුත් හැඟීමක් නැතුව මේ දිශාවේ ඉන්න අයට මෛත්‍රී වඩනවා අර දිශාවේ ඉන්න අයට මෛත්‍රී වඩනවා එහෙම එහෙම මේ ඒව නිකන් දිශාවට හා මෛත්‍රී කියලා එහෙම නෙවෙයි මේ විදිහට මේක පැතිරෙන්න ඕනේ ඒක හැංගීමක් උපදින්න ඕනේ. ඒතර ගමටම කියලා පුළුවන්. ඒතර ගමම එක අරමුණකින් මෛත්‍රී වඩන්න මම පුරුදු පුහුණු කරොත්. ගමටම මෛත්‍රිය පතුරවන්න මම පුරුදු පුහුණු කරොත් දැන් මට ඊට පස්සේ එකතු කරගන්න පුළුවන් මොනවා වශයෙන්ද? ගම වශයෙන් එකතු කරගන්න පුළුවන්. එහෙම. නේද? එහෙම ගියාම රටටම රටේ ඉන්න සියලු දෙනා කෙරෙහි මෛත්‍රිය ගත කරගන්න පුළුවන්. ලෝකෙම ඉන්න සියලු දෙනා කෙරෙහි මෛත්‍රිය ගත කරගන්න පුළුවන්. ඒ තරක් නෙවෙයි සියලු ත්‍රිසං සත්වයන් ගැන මෛත්‍රිය ගත කරගන්න දැන් කර්ණීය සූත්‍රයේ තියෙන අනුක සත්වයන් ගැන තියෙනවා. නේද? මොකද කර්ණීය සූත්‍රය ගැන අපි අත්‍තර මේ සාකච්ඡාවකට වෙලාවට උනොත් අපි කර්ණීය සූත්‍රය ගැන ටිකක් කතා කරමු. මේ ගැටලු සහගත අත්‍යයන් පිළිබඳව මම හිතන්නේ කොච්චරනම් ලාභයක් තියෙනවද කන්දිනස් සූත්‍රය කියන එක ගැන මේ හිතාගත්ත හැකි ඉහි තියෙන ව්‍යුහය පොඩ්ඩක් කතා කරපුවා. ඉතින් මෛත්‍රිය කියන්නේ බොහොම වටින කාරණාවක් මේ ඒකෙන්ද එක හැඟීමකට යන්න පුළුවන්කම තියෙනවා. එක හැඟීමකට එක හැඟීමකට යන්න පුළුවන්කම තියෙනවා. ලෝකය ගැනම එක සිතුවිල්ලක් මට හරියට මේකට මෛත්‍රිය භාවනාව වඩපු අපේ ස්වාමීන් වහන්සේනමක් කියපු කතාවක් මම කියන්නම් අපි සමතහන ගැන සාකච්ඡා කරගෙන ඉන්නකොට. මට මේ වෙලාවේ දැනෙන්නේ ලෝකෙටම අම්මෙක් වුණා වගේ කියලා කිව්වා. මගේ අතින් කියපු කතාවක් මොනවද කියන්නේ. හොඳට මෛත්‍රී භාවනාව වර්ධනය කරපු කෙනෙක් කමඨහන් සාකච්ඡාවකදී පොඩි ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ මේ විදිහට මම මෛත්‍රිය වර්ධනය කරා මට මේ වෙලාවේ දැනෙන්නේ මම ලෝකෙටම අම්මා කෙනෙක් වුණා වගේ කියලා. අම්මා කෙනෙක් වුණා වගේ කියලා. එක්කෙනෙකුටවත් අම්මා කෙනෙක් වෙච්ච නැති කෙනෙක් නේ කියන්නේ. එහෙමයි. පොඩි ස්වාමීන් වහන්සේ නම කියන්නේ ලෝකෙටම අම්මා කෙනෙක් වගේ මට හැඟීමක් ඇති වුණා මේ කිසියම් කෙනෙකුට කරදරයක් හිරිහැරයක් දුකක් ඇති වෙන්න එපා කියලා ඒකත් එක්ක ඇති වෙන මෛත්‍රිය. හරි. ඉතින් මේ ඒ කියන්නේ දුක් කරදර නැති වෙන්න ඕන කෙනෙක් කරදර නැති වෙන කියන කරුණාවයි. මුත් ඒකත් එක්ක මෙතන උපදිනවා යාට මිත්‍රත්වයේ හැඟීමක්. ඒ කියන්නේ ඒක මෛත්‍රියයි. ඉතින් මේ එතනදී අපිට හොඳට තේරෙනවා එක හැඟීමකට යන්න පුළුවන්කම තියෙනවා. සදහතුනේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන තුළින් ක්‍රියාත්මක වන අදවන සතියේ අපි කතා කරන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳව. ඉතින් දැන් ඔබ මෛත්‍රී භාවනාව පිළිබඳව ඔබ යම් දෙයක් දැන සිටින්නට ඇති. දැන් ඊටත් වඩා හොඳින් මෛත්‍රී භාවනාව පිළිබඳව හොඳ ආකාරයෙන්ම දැනගෙන මෛත්‍රී භාවනාව සිදු කළ යුතු ආකාරයෙන් ලැබෙන ආනිශංස මොනවාද? ඒක සිදු කරන්නේ කොහොමද කියන කරුණු ඒ සඳහා ඔබට යම් කිසි ගැටලුවක් පැන නැගෙනවා නම් ඒ ගැටලුවට විසඳුම් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඔබට දැන් ලැබෙන්නට ඇති. සදහතුනේ මෛත්‍රී වඩන්නා ඍජු වේ යුතුයි. ඒ වගේම මෘදු වේ යුතුයි. මෛත්‍රී වඩන්නා නිවැරදි වේ යුතුයි. ඉතින් කරණීය මෙත්ත සූත්‍රයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දේශනා කළාසේම මේ මෛත්‍රී භාවනාව පිළිබඳව හොඳ ආකාරයෙන්ම සවිස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති දැන් මේ වත්මන් සමාජයේ ධ්‍යානලාභීන් බොහෝමයක් ඉන්නවා කියලා කියනවා. කටවචනෙන් කියනවා ඒ අය. ඉතින් මේ මෛත්‍රී භාවනාවෙන් ධානයකට සිත නංවන්නට පුළුවන්ද? ඒ අය ධානයකට සිත නංවලාද ඒ තමන්ගේ සිත පාලනය කරගෙන තියෙන්නේ? ධානය කියන එක ගැන අපි අද ප්‍රථම ධානය ගමු. පළවෙනි ප්‍රශ්න උත්තරේ මෛත්‍රී භාවනා ධානයකට යන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ කොහොමද මේ ධානයකට යන්නේ කියන එක නිකම්ම පුළුවන් කියලා බෑ. ඒක ඔප්පු කරලා පෙන්වන්නේ ඒසෝ තියෙනවා. ඉස්සෙල්ලාම බලන්න ඕනක ධානයක් කියන්නේ මොකක්ද කියලා. එහෙමයි. විතක්ක විසර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධාන අංග තියෙන ධානයක. විතක්ක කියන්නේ අරමුණ ගන්නා වූ ස්වභාවය. අරමුණ නැවත නැවත ගන්න ස්වභාවය අපේ හිතේ තියෙන චෛතසික ධර්මයක්. ඒ අරමුණේම හිත නංකන ස්වභාවය. විචාර කියන්නේ ඒ අරමුණ තුල හිත විසිරෙන ස්වභාවය. විසිරෙන කියන්නේ අරමුණ පිරිමදින ස්වභාවය. ඒ කියන්නේ අරමුණ දැන් මෙහෙම අරමුණ නැග්ගුවට අරමුණ තේරුම් ගන්න බෑ. ඉතින් අරමුණේ හිත උස්සලා තියෙන ගතිය තමයි විතක්ක කියන්නේ. ඒ අරමුණේ විසිර යන ගතිය නැත්නම් ඒ අරමුණ ඒ අරමුණ හඳුනාගෙන ඒ අරමුණේ තේරුම් ගන්නා ගතියට කියන විචාර කියලා. ඒකට කියන පිරිමදිනවා වගේ හරියට එකක් කියලා ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ප්‍රීතිය තියෙන්න ඕන, සැපේ තියෙන්න ඕන, ඒකාග්‍රතාවය තියෙන්න ඕනේ. ඒ අරමුණක් තුළ ඒකාග්‍රතාවය. දැන් මම පුංචි විග්‍රහයක් කරනවා. මේක කරලා ඉවරනම ඒක අපි කෙටි වෙලාවක් ගන්නවා. මේක කරලා ඉවරනම බලන්න මේ අංග පහ අපේ ළඟ එනවද නැද්ද කියලා. එහෙනම් ඒක මීට චුට්ටකට ඉස්සෙල්ලා ප්‍රශ්නේදී කතා කරා. ඒකා ඒ කියන්නේ එක හිතක් එක හිතක් එනවා කියලා ලෝකෙම ගැන. හරි මේකේ සීමා ඛණ්ඩනය කියන එක ගැන අපි ඊයේ සාකච්ඡා කරා. ඒ කියන්නේ මේ හිත ආවට පස්සේ මෛත්‍රිය ගැන අපි එතන හිතවත් අහිතවත් නැදිහත් වෛරී කියන අයව කරන හිතේ අයව මෙනෙහි කරලා බලන්න ඕනේ මේ මෛත්‍රිය සිත අඩු වෙනවද වැඩි වෙනවද මගේ දැන් හිත මගේ දැන් මට ඉන්නවද අහිතවත් අය එහෙමයි අහිතවත් අය කියන්නේ මතක් වෙනවා මගේ මෛත්‍රිය දැන් තරහ යන්නේ නැහැ මෛත්‍රිය අඩු වෙනවාට මෛත්‍රිය තියෙන උස්භාත් ප්‍රභේදයක් ආ එහෙනම් ගොඩක් ආදරය කරන කෙනෙක් මෙනෙහි කරපුවා මෛත්‍රිය වැඩි හරි එහෙම වැඩි නම් මගේ මෛත්‍රිය තාම හරියම තැනට ඇවිල්ලා නැහැ එතකොට අපි අර සාකච්ඡා කරපු විදිහට මොකද කරන්න ඕන ආයතරයක් ආයසරයක් තව තව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉස්සෙල්ලා මේක හදා ගන්න ඕන ලෝකයේ සියලුම සත්‍යයන් කෙරේ එක ගන්න හැඟීමක් මේක හදමින් යනකොට හරි අපුරු වැඩක් වෙන්නේ. ඔය සීමා කැඩෙනකොට මොකද වෙනවා? මේක හදමින් ওই විදිහට තමන් පරීක්ෂා කරමින් තමන්ගේ හිත නිවැරදි මෛත්‍රිය සකස් කරගෙන යනකොට මම මෙහෙම කියන්නම් යම් අරමුණක් අපි නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරමු. ඒක අපේ අපිට ආය ආය මතක් වෙන වාර ගන්න වැඩි වෙනවද අඩු වෙනවද? නැවත නැවත නිකන් ස්වයංක්‍රීයවම වාගේ ස්වයංක්‍රීයනේ හේතු ඇතුව මෙනෙහි කිරීමයි හේතු උනේ නැවත මතක් වෙනවා නේද? අපි මෙනෙහි කරන දේ නැවත මතක් වෙනවද නැද්ද? එහෙනම් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරපුවද වෙන්නේ? වැඩියෙන් වැඩියෙන් ඒක නගිනවා. එහෙමනම් මේ උපදවාගත්ත මෛත්‍රී සිත මම නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර නැවත ඒ මෛත්‍රී සිතම නැවත උපද්දවනවා. නැවත උපද්දවනවා. දැන් මම මෙහෙම ඇහුවොත් මොකද කියන්නේ? පැයකට එක සැරයක් නම් ඊට කලින් මට ඉපදුනේ නේද? මම මෙනෙහි කිරීම වාර ගන්න වැඩි කරොත් වැඩි කරොත් වැඩි කරොත් ආය ආය අර අර දුක් නැත්තෝ වේත්‍රා කියලා මෙනෙහි කිරීම ගන්න වැඩි කරොත් හැඟීමෙන් පැයකට දෙතුන් වතාවක් ඔය අපි බලාපොරොත්තු වෙන අර මේ වටිනාසිත නේද එකපාරට මෛත්‍රීසිත ඉපදිලා ඒක නැති වෙලා යනවා ඒක හිතින් නෑ නමුත් පැයකට එක සැරයක් විතර මේක ඇති වුණා නම් තව තව මෙනෙහි කිරීම කරොත් එහෙම ඇවිදිනකොට නේද තිත්තං කරන් විසින්නවා සයනවා කර්ණිමස්තුති තියෙනවනේ. ඒ විදිහට හැම ඉරියව්වකදීම වගේ මේවා කරොත් එහෙම නැවත නැවත මෛත්‍රී සිත උපදින වාර ගන්න අනිවාර්යයෙන්ම වැඩි වෙනවද නැද්ද? ඒක ආයෙ තර්ක කරන්න දෙයක් නැහැ. නේද? හොඳයි එහෙම වැඩි වෙන්න වැඩි වෙන්න මෙයා තව තව තව තව තව තව මේක මෙනෙහි කරොත් මොනවා වෙයිද? තව තව වැඩි වෙනවා. තව තව වැඩි වෙනවා. නේද? මේ විදිහට මේක බහුලීකృత කරොත් නැවත නැවත බහුලව බහුලව බහුලව මේක කරන්න පටන් ගත්තොත් යම් අවස්ථාවක් එනවා ඒකට කියනවා තක්ක විතක්ක අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ කියලා හරිද ඒ කියන්නේ චේතසෝ අබිනිරෝපණ මේ සිතෙහි ඒ හැඟීම විතරක් ඉතුරු වෙනවා හරිද මේ හිතේ ඒ මෛත්‍රී හැඟීම විතරක් ඉතුරු වෙනවා අන්නේ මෛත්‍රී හැඟීම විතරක් ඉතුරු වීම හරිද ලොකු හේතුවක් වෙනවද නැද්ද? ඒක ඒක සිද්ධ විය යුක්තක්මද නැද්ද? ඒක සිද්ධ විය යුක්තක්මද නැද්ද? නැවත නැවත නැවත නැවත මේ මෛත්‍රී චිත්තය හැදෙන්න පටන් ගත්තොත් ඒ විදිහට වාර ගන්න වැඩි වුණොත් වැඩි වුණොත් අන්තිමට මොකද වෙන්නේ? ඒ හිතම ඒ හිතම විතරක් තියෙන ඇයිද මේක වේගවත්කම වැඩි කළා වැඩි කළා වැඩි කළා වැඩි කළා වැඩි කළා ඒ ඒ ඒ සිත් ඒ සිත් වලට හේතු වෙලා අන්තිමට මොකද වෙන්නේ? චේතසෝ අබිනිරෝපණා කියලා මම කිව්වා. චේතසෝ අබිනිරෝපණා කියන්නේ ඒ හිතේ අර අපි උපදවාගත්ත මෛත්‍රී හිත විතරක් ඉතුරු වෙලා කියන්නේ ඒ එක දිගට එන්නේ මෛත්‍රී සිත විතරයි. ඒ උපදවාගත්ත සිත සිත් විතරයි. වෙන සිත් වල පහළ වීමක් නැහැ. දැන් මේ භාවනා කරපු කෙනාට අර යාගේ ඒකට කියනවා භාවනා බලය කියලා. ඒ කියන්නේ ධ්‍යාන බලය කියලා කියනවා. ඒ කියන්නේ දැන් දැන් අමාරු වෙන්නේ අපි මේවා කරන්නේ. කුසල් වර්ධනය කරන්න අමාරු වෙන්නේ. අමාරුවෙන් නැවත නැවත නංවාගත්ත හිත දැන් මෙයාට කරන්න දෙයක් නැහැ. දැන් තියෙන ඉන්න විතරයි. දැන් මොකද වෙන්නේ? එක දිගට යාට මොනවද වෙන්නේ? මෛත්‍රී සිතින් හිත පිරලා තියෙනවා. ඒ ඊට පස්සෙත් මෛත්‍රී සිත, ඊට පස්සෙත් මෛත්‍රී සිත, ඊට පස්සෙත් මෛත්‍රී සිත, මෛත්‍රී සිත එක දිගට. එහෙම හිතන්න එහෙම රකින්නවා කියලා. ඒතකොට මෛත්‍රී සිතිවිල්ලක් කොච්චර ප්‍රසන්නද කියන්නේ? අපිට තරහ සිතුවිල්ලක් වගේද මෛත්‍රී සිතුවිල්ලක් ආවම අපි සතුටින් නේද? කොච්චර සතුටින්ද? හිතට මොන තරම් මොනතර සැනසීමක් තියෙනවද අපි මෛත්‍රියෙන් ඉන්න වෙලාවල් තියෙන හොඳටම ඒක දිගටම තිබ්බා ඒක දිගටම තිබ්බා මොකද කියන්නේ මම අහනවා ලෝකේ මොන දේවල් වලින්ද ඔය සතුට ලබන්න පුළුවන් රාජකමේ නේද රජකම් කරලත් බලන්නේ හිත සතුට කරන්නේ අපේ මුළු ජීවිතේම අරමුණ හිත සතුටින් තියාගන්න බැරිමත් ඒකනේ නේද? ඒකයි මම ඊයේත් මතක් කරගන්න මහත්තයා මේ කාරණාව කොච්චර ප්‍රබලද කියලා. මම නිකන් අහන්නම්. අපි සතුටු වෙන්නේ ඇහැට රූප පෙන්නලා කනට ශබ්ද අස්සලා නාසයට ගන්ධ දිවට රස ශරීරයට පහස නේද මනසට අරමුණු කියන්නේ ධම්ම කියන ආදරය වගේ දේවල් වලින් අපි සතුටු වෙනවා අපි ඔක්කොම පිස්සු හැදෙන වලින් මේවා වෙනවා මම මහා නරක කතාවක් මේ කියන්න හදන්නේ හරිද අපි ඔක්කොම පිස්සු හැදුනා වගේ මේව හොයනවා. අපි ඔක්කොම මේවට පොර කනවාද නැද්ද අනිත්? මේක මගේ කොටස මේක මම සතුටු වෙන කෑල්ල මේක මම සතුටු වෙන කොටස කියලා. එහෙම. නේද? ඒවා බැඳගෙන ඉන්නවා. මම නිකම්ම නිකම්ම නිකම් කියන්නම්. මටත් එක කියලා කියන්නම්. ඒතකොට මේක මට කියන්න ඇති. මේ අපේ ගෙදර ඉන්නවා නම් පුංචි බලු පැටියෙක්. එයත් ඔය ක්‍රමයෙන්මද නැද්ද සතුට වෙන්නේ? එහෙමද <laughs> කණේ පාර කොහොමද කියලා? නේද? එයාත් සතුට වෙන්නේ ඒ ටිකෙන්මයි. මොනවද? එයා පිය අය දකින්න කැමතියි. එයා දන්න එයාගේ මනස දන්නවා පිය අය දැක්කම සතුට වෙනවා. එහෙනම් එයා පිය අය පිටිපස්ස යනවා. අපිට වඩා වැඩි. අතහරින්නෙම නැහැ. නේද? එක දිගට යනවා. නේද? අපි ගිහින් කොහරි ඉඳගත්තද එතනින් ඉඳ ගන්නවා. ගිහින් නිදාගත්තද එතනින් ඇවිල්ලා නිදා ගන්නවා. නේද? යන යන තැන යනවා. වත්තට ගියද වත්තට යනවා. ඒ මොකද හිතේ සතුට එයා හොයන්න දන්නවා. ප්‍රිය ශබ්ද. එයාට ප්‍රිය ගන්ධ. එයාට ප්‍රිය රස. දැන් අපි කියයි එයාට ප්‍රිය අසුචි වගේ දේවල් කියලා. ඉතින් අපිත් ගත්තාම විවිධයි. නේද? හරි ඒ කොහොම හරි කමන්නේ අසුචි වලින් හරි කමන්නේ එයා සතුට වෙනවා. වෙනත් දෙයකින් මම සතුට වෙනවා. අවසාන ප්‍රතිඵලය සතුට වීම. නේද? එහෙනම් එයාට ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ සහ ආදරය වගේ ධම්ම. එහෙනම් මම ඊයේත් මේක මතක් කරා ආය ආය මතක් කරන්නේ අපි දැන් කරන්නේ අපි ඔක්කොම එක ගොඩේද නැද්ද එක ගොඩට වැටෙන තැනක්ද නැද්ද ඔක එයාලයි අපි ඔක්කොම කරන්නේ එකම වැඩේ කියලා. අපි භාෂාවක් කතා කරන ඇඳුම් අඳිනවා. එහෙනම් මිනිස්සයා කියලා කියන්නේ ඉතින් එහා ගිය කෙනෙක් වෙන්න ඕනේ. ඔය දැන් අපි මේ කතා කරපු මේ වගේ මෛත්‍රියක් උපදවාගෙන ලබන සතුට අරයට පුළුවන්. හා එහෙනම් මට වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. හරි ඊට වැඩි උසස් ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙනම් මේ මෛත්‍රිය වගේ එකක් හිතේ පුරවාගෙන ඒ ප්‍රීතිය කියන එක ආය අමුතුවෙන්ම කියන්න දෙයක් නැහැ. ඕකෙදි සිද්ධ වෙන ලොක්කම දේ තමයි කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුපිත විචිකිච්ඡා කියන කිසිම දෙයක් නැහැ. ඔය කියන අවස්ථාවටපත් වෙනකොට ඊවර ධර්මයක් නැහැ. ඇයි ඉතින් මේ එකම හිතවිල්ලෙන් ඉන්නේ? කුසල හිතවිල්ලෙන් ඉන්නේ. කාමචන්දය කියන්නේ අපිව මහා පීඩාවක් ලක් කරන එකක්. නේද? හැම වෙලේම අපි ඉන්නේ කොහොමද? මේ අර කුතුහලයෙන් ඉන්නේ මං රූප දකින්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ, ගන්ධ විඳින්න ඕනේ, රස විඳින්න ඕනේ කියලා ඒවා පිළිබඳ හැම වෙලේම ඉන්නේ. දැන් බලන්න අපේ තරුණ ළමයි ගත්තොත් එහෙම මේ ළමයින්ට මේ ඒ කියන්නේ දැන් මම හැමදාම මතක් කරන නිර්මාණශීලී යමක් කරන්න වෙලාවක් නැහැ. දැන් අපි හිතන්නේ අපි ගොඩාක් කාර්යබහුලව කියන්නේ. කාර්යබහුල කරන අලුතෙන් දෙයක් හිතන්න වෙලාවක් නැහැනේ. ඒ වගේ අපේ දරුවන්ට මේ කාලේ වෙනකොට එයාලා එක එක වැඩ කරන ඉගෙන ගන්නවා. ඒක ඒවා කරනවා. ඒකල පුංචි විවේකයක් හම්බ වෙනකොට එයාලා දින කර කර ඉඳ වැඩක්. නේද? හරි. ඉතින් එහෙනම් එයාගේ හැම විවේකයක්ම යොදන්නේ ඕකට. හොඳ වෙලාවට මගේ ඇඟ හිරිවැටලා හිටිය එක කාලෙක මේ රටක නායකයෙක් නායකත්වයට පත් වෙන්න ඕන වෙලාව කතා කරා නොමිලේ Wi-Fi දෙන්න ඕනේ කියලා. හරි හිතන්නේ මේ වැඩේ කරා නම් රටට යහපතක් වෙනවද අයහපතක් වෙනවද? අයහපතක්. Wi-Fi දෙන්න ඕන මං කියන්නේ. රටට. හැබැයි දෙන්න කලින් මේකෙන් මොකද්ද කරන්න කියලා උගන්වන්න ඕනේ. හරි ඉස්සෙල්ලා ඒක උගන්වන තමයි අතට දැලි පිහිය දෙන්න ඕනේ. නේද? අතට ආයුධය දෙන්න ඕනේ. ආයුධයෙන් වැඩ කරන්න උගන්වලාද නැද්ද? නේද? ඒව කල්පනා වෙන්නේ අපේ මිනිසුන්ට. එතන මේ රටේ පැහැදිලිවම මේ ධර්මයේ තිබ්බනම් ධර්මානුකූල මානසිකාරය තිබ්බනම් මේ මහා විද්වත් එන මහාචාර්ය ආචාර්ය මහාචාර්ය කියලා සමහර අය දක්වන අර්ථ දැක්වීම වල ධර්මය නෑ. එහෙනම් හරිද? ඒකයි මේ ලොකුම ප්‍රශ්න ගොඩකට මුණ පාඩ අපි හෙට කතාවතිකදී කතා කරමු. <laughs> නමුත් අපි ධ්‍යානය ගැන කතා කර හිටිය නම් ඒ ප්‍රීතිය කියන එක නේද? මිනිස්සුන්ට ලැබිය හැකි දෙයක්. ඒක නිසා තමන්ගේ කාලය පොඩ්ඩක් පැය කරන්නේ මම ටිකක් තදින් කියන කාලය වැය කරන්න පොඩ්ඩක්. තිරිසන් සතුටට වැඩිය ඔකට මම නෙවෙයි මම ඔකට තිරිසන් සතුට කියේ. බුදුරජාණන් වහන්සේ පංචකාම සම්පත්තිය ලැබෙන සතුටට මොකක් කියලා තියෙන්නේ? මිල්හ සුඛය කියලා. අසුචි සැපය කියලා. හරිද? අපි ඕකටම ඇලි ගලි ඉන්නවා නම් ඒකට කිය අසුචි සැපය කියලා. හරි? එහෙනම් ඊට වැඩිය එහා ගිය සතුටක් විඳින්න මනුස්ස කියන මේ මනස තියෙන කෙනාට මේක හදන්න පුළුවන්. එහෙම සතුට ගලාගෙන උල්පතක් වගේ හදන්න පුළුවන්. ඊළඟට හැම වෙලේම මේ කය හැම නිමේෂයකම මොන ඉරියව්වකද ගත්තත් මේ කය අපිට දුක් දෙනවා. හරිද? කය දුක් දෙන්නේ. දැන් මේ වෙලාවේ හුස්ම දැනෙනවද? එතරම්ලා දැනෙනවා. දැන් කියනකොටම දැනෙනවා. එහෙනම් දැනෙන්නේ හිත එතෙන්ට එදෙන හින්දා නේද? එහෙමයි. ඕන දෙයක් දැනෙන්නේ වේදනාව තියෙන ස්පර්ශයෙන් හින්දා ස්පර්ශය කියන්නේ ආයතන දෙකේ සහ විඥානයේ එකතුව. එහෙනම් විඥානය වෙන තැනකට අපි යොදවලා නම් කාය දැනෙන්න තියෙන්න පුළුවන්ද? එහෙනම් හැම වෙලේම මෛත්‍රී සිත නම් වැඩෙන්නේ කායික දැනීම. එහෙනම් කය නිදහස් වෙච්ච අවස්ථාවක් ඕක. එහෙනම් එක දිගට මේ සිතුවිල්ල නැගෙන විදිහට හැදුවනම් එතන එතන පැහැදිලිවම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන පහම තියෙනවද නැද්ද? ඇයි ඒකාග්‍රතාව කියන එක පැහැදිලි? එහෙනම් ඔන්න ඉතින් කවුද කියන්නේ මොනවද කියන්නේ කියලා වැඩක් නැහැ කවුරු මහත්මයා. හරිද? ඒ කියන්නේ මේ මේ මේ මේ කියන මේ ඊනියා ධ්‍යානලාභීන්. හොඳම වචනේ. ඊනියා ධ්‍යානලාභීන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි මේ මේකක් කිව්ව ඔහොම ඉන්නවල එකපාරට මේ මෙයා මට පුළුවන් මෙයා ධ්‍යානෙ නම් ගන්න. හා දැන් ධ්‍යානෙ අදිස්ථාන කරන්න. හරිද? නහය උඩ ධ්‍යානෙ එකයි, නලල උඩ දෙකයි, උස් මුදුනේ තුනයි, ඔය වගේ මොනවද මන් දන්නේ විකාර. එහෙනම් මේ මේ ඉතාමත් ඊළඟට තුමිලි ධ්‍යානෙට යනකොට බඩේලි යනවා කියනවා, තව නැදිනවා. මහා පුදුම මේවා කූට උපක්‍රම වම නම් දැක්කේ මේ ශාසනය විනාශ කරන ශාසනය තියෙන මහා ගැඹුරු ශාසනය තියෙන මහා වටිනා ඉතාවට දැන් අපි මේ කතා කරපු දේ තුළ ඔය මෛත්‍රී කතාව අපි ඔය කිව්ව ධ්‍යාන මට මේ මේ මේ කියන තැනට මම කියන්නේ මේකට කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. එහෙම. හරිද? මේක එපා කියලා කියනවා. හරි. මේක මාර්ගාංග දක්වාපත් වෙන වෙලාවට තමයි ආර්ය මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මෛත්‍රී චේතෝ විමුක්තිය කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඒක තමයි ආර්ය වෙන්නේ. එතකොට මේ අය අර්ථ දක්වන එකට තේරෙන්නේ නැහැ මේ. මේකට කියනවා අනිත් මෛත්‍රිය වර්ධනය කරන්න එපා කියලා කියනවා. ආර්ය මෛත්‍රිය තමයි වර්ධනය කරන්නේ. විවේක නිසිතෝ, විරාග නිසිතෝ, ඕස්සග්ග පරිණාමී වූ එතකොට ඔය අපි කියන ධානයටමයි කියන්නේ මෛත්‍රී හේතු විමුක්තිය කියලා. ඒක ආර්ය බවටපත් වෙන්නේ අනිත් ඒවත් එක්ක එකතු වෙලා. අනිත් අනිත් අංගත් එක්ක එකතු වෙලා නැගෙන වෙලා වෙනවා. ඒ කියන්නේ උදේට සම්මා දිට්ඨිය ඕනේ. දැන් කන්නිමෙත් සූත්‍රය ගැන කතා කරා. කන්නිමෙත් සූත්‍රයේ අන්තිම තියෙන දිට්ඨින්ච අනුභවබ්බ තීරවා දසනේන සම්පන්නෝ කියලා. හරි එහෙනම් දෘෂ්ටිය ඉදු කරගන්න ඕනේ. එහෙනම් සම්මා දිට්ඨිය දෙන්න ඕනේ. මෛත්‍රියත් එක්ක සම්මා දිට්ඨිය දෙන්න ඕනේ. මෛත්‍රියත් එක්ක සම්මා සම්මන්තය දෙන්න ඕනේ. සම්මා වාචාය දෙන්න ඕනේ. සම්මා සතිය දෙන්න ඕනේ. ඔය ටික ඔක්කොම එකතු වෙලා හැදෙන සමාධිය තමයි ඒ වෙලාවේ ඇති වෙන මෛත්‍රී, නෙක්ඛම් සංකල්පනාව, අව්‍යාපාද සංකල්පනාව කියන මෛත්‍රිය තමයි මාර්ගසිතේ දිය දෙනකොට කියන ආර්ය මෛත්‍රිය කියලා. එතෙන්ට පස්සේ මේක ඉස්සෙල්ලා තියෙන්න ඕනේ. නිකන් එක තියෙන්න ඕනේ. එහෙමයි. හරිද? ඉතින් ඕක තමයි අද අපේ මේ තියෙන ගැඹුරු දහම මේ ධර්මයේ මේ මේ මේ වර්තමානයේ තියෙන අපූර්වත්වයකින් තියෙන මේ අපිට ලැබිලා තියෙන දැනට තියෙන ත්‍රිපිටක ධර්මය තුළ අටුවාටික ආදී මේ සියලු දේ වර්ධනය කර ගන්න පුළුවන්. ආය අමුතුවේ මේවා විකෘති වෙලාවක්වත් මේවා මේ මොකක්වත් වෙලා නැහැ. මම පැහැදිලිවම කියනවා කීපවතාවක් අපි අභියෝග කරලා තියෙනවා. දැන් මේ කොහේ හරි පාරවල් තුරවල යන බල්ල බුරාගෙන බුරාගෙන ගියොත් අපි ඒ පාර යනකොට ඒ බල්ලන්ට බුරාගෙන බුරාගෙන යනවා. නෑනේ. නේද? ඒක තමයි එක එක තැන් වල එක එක්කෙනා එක එක්කෙනා දක්වන අත්දැකීම් පිටිපස්සේ දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා ඒව ඔක්කොම නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හරිද? අපි පැහැදිලිවම කියනවා මේ තියෙන ත්‍රිපිටකය තුලින් නිවන් මඟ ඔප්පු කර පෙන්නන්න පුළුවන් කියලා. එහෙනම් මම මේ අභියෝගය විතර කල්පනා කරලා තියෙන ඕන කෙනෙක් ඉන්න ඇවිල්ලා අහන්න කොහොමද නිවන් දකින්නේ? එන්න නිවන් දකින්න ක්‍රමය මේක දෙනවා පැහැදිලිව. ආර්ය ශ්‍රැංග මාර්ගය තියෙනවා. කොහොමද තමන්ගේ අකුසල සිත නැති කරගෙන නැති කරගෙන නැති කරගෙන නැති කරගෙන ගිහලා ගෝත්‍ර භූ ඥානය දක්වා වර්ධනය කරගන්න ක්‍රමවේදය පියවරෙන් පියවර ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට දෙන්න සිද්ධ වෙන විදිහට ඔප්පු කර කර ඔප්පු කර කර ඔප්පු කර කර ඔප්පු කර කර පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ පුළුවන් කියලා අපි අභියෝග කරලා කියනවා. දැනුත් කියනවා කියලාත් තියෙනවා. ඒක ඇහෙන්නේ නැහැ කාටවත්. එහෙමයි. ඒකට හොර ගතිය තියෙනවා. හරිද? ඉතින් එන්න ඇවිල්ලා තමන්ගේ මත අරගෙන ඇවිල්ලා නේද? අපි මේක අරගෙන හැමතැනම දුවන්න ඕනද? නෑ දුවන්න ඕනේ නෑ. ඒකින්ද මම අභියෝග කරලා කියන ඒක අහන්න නේ මේ කියනවා. හරි එහෙනම් මේ ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන්න ඉස්සෙල්ලා මේ කියන්නේ මොකද්ද කියලා අහන්න. ඒක අහනකොට කියන්නේ මොකද්ද අපි සාමාන්‍ය මිනිස්සු කියනවා. ඔන්න ගැත්තේ සම්ප්‍රදායික ගැත්තේ. දීහාමුදුනේ සම්ප්‍රදායික ගැත්තේ වෙන්න ඕනද නැද්ද? ඇයි ශ්‍රද්ධාව කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේ කියන සම්ප්‍රදාය. නැත්නම් මේ වර්තමානයේ පහළ නැහැ. හැබැයි මේ සම්ප්‍රදායේ ගැත්තෙක් වෙලා ඒ මැත්තේ ඒ කියන කියන දේ ගන්න නෙවෙයි මේ මේ ක්‍රමයටයි මම කියන්නේ බුදුහාමුදුර දේශනා කරා මේක විමර්ශනය කරන්න විමර්ශනය කළා අතු කරගන්න කියලා. හරි? එතකොට මේ දේශනා කරලා තියෙන ධ්‍යාන අංග ටික ධ්‍යාන අංග ටික හොඳින් විස්තර කරලා බලනකොට සම්ප්‍රදායකට නේද? ඔතන සම්ප්‍රදායක් ගැප් එක කියන්නේ ඒ කියන කියනක පිළිගන්නවා කියන එක. නේද? මෙතන කියන තැනදී අපිට එහෙම සම්ප්‍රදායක් ගැප් එක කියලා මට කියන්න බෑ කාටවත්. ඒතකින් අපේ ගෞරවනීය සේවඥාන්සලාට එහෙම කියන්න බෑ. ඒක විමර්ශනය කරලා තියෙනවා නම්. ඊයේ වැඩම කරපු පොඩි ස්වාමීන් වහන්සේ වේදනාව කරනකොට තේරෙනවා මොනවා හරි දෙයක් දැනගෙන කරනවා කියලා. එහෙමයි. ලොකු දෙයක් නෙමෙයි. පොඩි කතා කරන පොඩි වචනේ තුල උන්වහන්සේ මම දැක්කා මේ ප්‍රායෝගික අත්දැකීමක් එක කියන්නේ. ඒක හින්දා එහෙම මේ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතින් ඒක හින්දා ධ්‍යාන බලයකට යන්න පුළුවන් කිසිම ගැටලුවක් නෑ. සිත අපි මේ සිතෙන් තමයි හැමදේම කරන්න කියන්නේ. ඉතින් අපේ සිත අපිට පාලනය කරගෙන හැමෝටම මෛත්‍රී කරන්න පුළුවන් නම් මොනතරම්නම් සැනසීමක් අපේ හිතට දැනෙයිද? අපේ හැමදෙරෝනේ අද දවසේ අපට ලැබී ඇති කාලය මෙලෙසින් නිමවට පත්වනවා. ඉතින් අද ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් තමන්ගේ ධන පරිත්‍යාග කරමින් දායකත්වයේ ගැන කටයුතු කරන්න තේදුණු ඒ සදැහැති පිරිසට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ මොහොතේ මම ආරාධනා කරනවා. සැබෑම වෙනසක් කියලායි අපි එන නිවැරදිම වෙනසක් නෙවෙයි සැබෑම නිවැරදිම වෙනසකට කියලා. ඉතින් මම දකිනවා අපේ රටේ ජාතියේ ඉන්න මිනිස්සු තුළ හරියට යමක් තේරුම් ගත්ත ගමන් සියලු දේ හරියට වෙනස් වෙනවා. ඒ භාග්‍ය අපිට තාමත් තියෙනවා. ඒක පොඩි උදාහරණයක් දැන් මේ වෙනකොට අපේ මම හිතන්නේ අපේ කඳු මහත්මලා හොඳටම දන්නවා. වැඩි දෙනෙක් තමන්ගේ දායකත්ව පොළ වල එක්කෝ ඊටාම පොඩි දෙයක් ලියලා තියෙන්නේ ලියලා නැහැ. ප්‍රාර්ථනාවක් විතර ලියලා තියෙනවා පොදු ප්‍රාර්ථනාවක්. මොකද ඒකේ තියෙන වටිනාකම දැනගත්තා. නේද? අපේ නමක් ඔය කිව්වට අහන්නේවත් නෑ කවුරුත් කියලා දැනගත්තා. <laughs> නේද? ඒ ගැන අවධානයක් නෑ. අනිත් එක පින් දෙන්න ඒ නංගුත් කියන්නම අවශ්‍ය නෑ කියලා දැනගත්තා. නේද? අපේ චිත්තසංතානයේ ඇති වෙන ප්‍රමෝදය තමයි ප්‍රීතිය තමයි නේද අපිට මේක අනුමෝදන් කරන්න පුළුවන්කමක් තියෙන. ඉතින් මේ මේ වගේ ටික ටික අපි ඒ ඒ බුද්ධිමත් ආමන්ත්‍රණයක් කරනකොට ඒකට ලොකු ප්‍රත්‍යාශයක් තියෙනවා. ඉතින් අද දවසේත් මේ පින්වන්ත අය අපිට මේකෙන් ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේක ලොකු ආදර්ශයක්. පින්වන්ත අය අපිට කොලයක්වත් ලබා දෙන්නේ නැහැ. ඉතින් සියලු දේ අතහැරලා මේ කටයුත්ත කරන්නේ අපේ ලෞකික ප්‍රයෝජනයකට නෙවෙයි. හුඟක් අය පින්කම් කරන්නේ ලෞකික දේවල් අරමුණු කරගෙන ඉතින් ඒකින්ද මේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්මාභෝධය වේවා කියන අදහසින් තමයි මේ මැදිරියට ඇවිල්ලා මේ පින්වන්ත පිරිස තමන්ගේ ප්‍රතිබල දායකත්වය යොදලා මේ කාරණාව ඉෂ්ට සිද්ධ කරේ. ඉතින් ඒ අය වෙනුවෙන් නමුත් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතු වේවා. ඒ වගේම මේ පරිලෝකීය ගියත්තන්ට මේ උතුම් ධර්ම දාණය හේතුවෙන් ඇති වුණ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා ඒ අත්තන්ට සුගතිගාමි වේවා. ඒ වගේම අපිට මෙවැනි සේවයක් සිදු කරන්න බොහෝ අවස්ථා ලබා දුන්න සියලු අවස්ථා ලබා දුන්න අපවත් වේදා දන්නාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට උතුම් බෝධියෙන් නිවන් දකින්නට මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සදහවතුනි නිවැරදිම වෙනසකට ජීවිතයේ රැගෙන යන්නට හෙට දවසේදීත් අපි සූදානම්. ඉතින් බෞද්ධ ආරූප වාහිනියත් බෞද්ධ ගුවන් විදුලියත් ඔබ වෙත ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසකට අපි රැගෙන යනවා අනිවාර්යයෙන්ම. ඉතින් සුපුරුදු ලිංගතු ක්‍රමෙන් හෙට දවසේ ඔබට ප්‍රතිරේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන්නට නරඹන්නට අපි ආරාධනා කරනවා. අද දවසේදී ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නියුතුම් කතිකාවතට බෞද්ධ ආරෝපවාහිනියේ සදහම් මැදිරියට වැඩම කරන්න තේරුණු වැයුඩ දොඩම්පලාව ධම්මගිරිය ආරණ්‍ය සේනාසනාධිපති කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් සසුන් කෙතස් සදන්නට නිරුක් නිරෝගීව වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය වරමලා වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔබට පැන නගින ගැටලු යොමු කරන්න ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙත නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ මාධ්‍යාලය ආර්.ජී. සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිනේ. එසේනම් සුපුරුදු ලෙසින් හෙටත් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ යාළුවෙන් සමු කරනවා. ඔබ සැමට සුවහපත් වූ හෙට දවසක් වේවා. Thank you.